අවසරයි ස්වාමීන් වහන්ස. මගේ කමදහන් වර්තාව සුපුරුදු ලෙස උදේසවස බුදුන් වැඳීමෙන් අනතුරුව මෛත්‍රී භාවනාව කර සුළු වේලාවක් කය සැහැල්ලු කරගෙන භාවනාවට යොමු වුණා. සමහර දිනවල මෛත්‍රී භාවනාව නොකරම භාවනාවට යොමු වුණා. අවට පවතින ශබ්ද ඇහුණත් ඉබේම සිත කය දෙසට යොමු වුණා. එවිට ශබ්ද ගැන දැනීමක් නැතුව ගියා. කය පුරාම සිත යොමු කරන විට යන්තමින් හුස්ම රැල්ල දැනි සල්ප මොහොතකින් නොදැනී ගියා. කයේ තනින් තන පවතින වේදනාවන් දෙස බලා සිටියා. ඒ වේදනාවන් අඩු වැඩි වෙමින් පැවති තුනී වී නැති වී යන සැටි දැක්කා. සමහර අවස්ථාවල සිත පිටතට ගොස් ඇති බව දැනුණා. ඒ සිතුවිලි වලට ඉන්න ඉඩදී බලා සිටින විට ටික වේලාවකින් සිත කය තුලට යොමු වුණා. සමහර අවස්ථාවලදී කයේ උඩ කොටසේ තද රස්නේ ගතියක් ඇති වී දහඩිය දමන්න ගත්තා. මුහුණෙන් දාඩිය මතු වුණා. ඒ දෙස බලා සිටින විට ටික වේලාවකින් කය ක්‍රමක්‍රමයෙන් සිසිල් වෙන බව දැනුණා. අද වැස සහිත දිනවල මෙසේ කය දෙස බලා සිටින විට නොදැනීම නිින්ද යන බව තේරුණා. ඒ අවස්ථාවේ සක්මන් භාවනාව සුළු වේලාවක් කර නැවත පරයන්කයට යමු වුණා. සමහර දිනවලදී කය හිස් ගුහාවක්සේ දැනුණා. එදිනෙදා භාවනාවේදී මෙසේ අත්විඳින දේවල් දෙස උපේක්ෂා සහගතව බලා සිටියා. එදිනෙදා වැඩ කටයුතු කරන විට බොහෝ දුරට සතියෙන් කටයුතු කරන්න උත්සාහ ගත්තා. නමුත් ස්වාමීන් වහන්සේ අවංකවම කතා කරනවා නම් මේ දිනවල පවතින රටේ පවතින රෝගී තත්ත්වය අනුව සිතේ පවතින ශක්තිමත් බව අඩු වී ඇති බවක් දැනෙනවා. නමුත් ධර්මයේ සමග ගලපා ගනිමින් සිත ශක්තිමත් කර ගැනීමට සතිමත්ව කටයුතු කිරීමට උත්සාහ ගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මගේ කමඨානස්ත. එහෙනම් මේ ලෝකේ තියෙන දේවල් ආම එක පැත්තකින් පහුගිය දවස්වල මටත් හරි හරි හරිම කනගාටුයි ඇත්තටම දැන් දැනට ලංකාව තුල තියෙන තත්ත්ව කෙනෙක් ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. හැබැයි ඕකේ අනිත් පැත්ත අපේ තාත්තත් එක්ක කතා කරනකොට තමයි මේක එළියට ආවේ. අපිට මේ කියන දේ අම්මේ තේරුම් ගන්න, ඒ කියන්නේ අපි කවම කවදාකවත් 2000 ඉන්න ප්‍රශ්නයක් නැතුව ඉන්න හිතට බරක් නැතුව ඉන්න ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් කියන එකම අපේ සිතවිල්ලක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ තුල කවමදාකවත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි කාරණාවක් වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන සදාතනික සත්‍යක් නම් මට තේරෙන්නේ නැති ඊට මගේ දැන් අවුරුදු 37 වයස. ඒ කාලේ තියෙන අත්දැකීමක සදාතනික සත්‍යයක්. ඒ කියන කතාවම අම්මේ ඒ කියන සත්‍යෙම අපිට පෙන්වන්න හම්බ වෙන ස්වභාවිකවම සාධක ටික වෙන්න පුළුවන් මේ සිද්ධ වෙන දේවල්. මේ සිද්ධ වෙන්නේ එතකොට අපිට මේ ධර්ම මාර්ගය තුල තියෙන දේවල් ටික තේරුම් ගන්න සිද්ධ වෙන්න පුළුවන් දේවල් වලම තියෙන ඊළඟ පුරුක් ටික වෙන්න පුළුවන්. ඒක ඒකින්ද මම අවසානට කල්පනා කරේ එහෙම තමයි අපිව බලා කියා ගන්න පුළුවන් හෝ රටේ රටවැසියා ගැන එහෙම ආදරයක් කරනවත් වෙන අය අද ලෝකේ නැතුව ඇති. මම විශ්වාස කරනවා ඒක. හිතුවා එහෙම ඇති කියලා නමුත් නෑ. ඇත්තටම නෑ. ඒකින්ද මම හිතනවා මේ මේ මේවා අපිට ධර්මය ඉගෙන ගන්න ඕ මේ මේ තියෙන දේම තේරුම් ගන්න ලැබිච්ච අවස්ථාවල් වලට ගමු කියලා. එහෙම වුණාම සමහරක් වෙලාවට තරහ සිතුවිලි එන්න පුළුවන්. අමනාප සිතුවිලි එන්න පුළුවන්. කොහොමද ඊට පස්සේ මමත් හරියට මේ වෙලාව හිටියා. මොකද ඒකේ පීඩන අපිට උනත් ගලාගෙන යනවා. මේ කාලේ වගේ නෙවෙයි දැන්. ඇත්තටම කියනවා නම් ප්‍රතිපහසුකම් කියන එක හොයාගන්න එක ලොකු ලොකු අර්බුදයක් ඒක. ඇත්තටම කියනවා. පෞගි දවස කාමදුරු කෙනෙක් මා ඇතින් කතා කරලා කියනවා මේ මේ මෙදායින් නරකසේ ඒලෝලු ටිකක් තමයි හදාගත්තා නම් කියලා. ඉතින් ඒ ඒ ඒ කියන තැනට දැන් සිතුවින් පවතින අන්‍යම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ හැම එකක් එකම අපි බලමු අපිට ලෝකෙ කොහොම දේවල් සිද්ධ වුණත් අවසානයේදී අපි සිහිය කියන තැනට කිට්ටු වෙච්ච හින්දා ලාභයක් තියෙන්නේ මෙන්න මේකයි අපිට අම්ම වෙනම වටපිටාවක් ඕන නැහැ. වෙනම සිටිවිලි සමුදායක් ඕන නැහැ මේකට. වෙනම මොනවා හරි හැදිච්ච එක්තරා පරිස්පාරිසලික සාධක සමූහයක් ඕන නැහැ මේකට. මොකද සිහිය කියන එකට අහු වෙන්නේ නැති දෙයක් නැති. හරියට අර අර අර එළිය ගහනකොට ටෝච් එකකින් ඒ ටෝච් එකට අහුවෙන්නේ නැති දෙයක් නෑ වගේ රාත්‍රියේදී හැම එකම පේනවා වගේ තියෙන හැම එකක්ම සතිය කියන දෙයට සිහිය කියන දෙයට අහු නොවන කාරණාවක් නැහැ වගේ. ඒකෙන් නම් අපිට ජීවිතයේ තියෙන දේවල් හැම එකක් තුළම සතිමත් වෙන්න බෑ. සිටිවිල්ල වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, වෙන සිද්ධාම වෙන්න පුළුවන්. අපිට එන එක එක සංඥාවල් හඳුනා ගැනීම වෙන්න පුළුවන්. කොයි මොනවා වුණත් තමයි වැටෙන්නේ දැන් අපි දන්නවනේ බකට් තුනකට කියලා. එක්ක සිත්පිල්ලක්, එක්ක වේදනාවක්, එක්ක වින්දනයක්, එහෙම නැත්නම් සංඥාවක් හඳුනා ගැනීමක් නේ. ඒකට ওই තුනත් එක්ක අපි ජීවිතේ ඉන්න බලපන්. එතකොට ඒ නෑ මේකක්ම අපිට ධර්ම මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන යන්න ලැබිච්ච තෝතැන්නක් අවස්ථාවක් වේවි. අන්න එහෙම වුණොත් එහෙම අර බුද්ධස් ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියන එක ප්‍රායෝගිකව මාත් විදින අය බවට අපිව පරිවර්තනය එතකොටම අපිට ආනාපානෙ දැනුණා හෝ නැතා ඒක tempat වුණා හෝ නැතා ශරීරයේ පහසු වුණා හෝ පස්සද්ධි නැති වුණා හෝ නැතා ඊට සමාධියටපත් වුණා හෝ නැතා ප්‍රශ්නයක් නැහැ අඩුම තරමේ සම්පජඤ්ඤය තිබ්බා හෝ නැතා ඒක ප්‍රශ්නයක් සිහිය තියෙනවා මේක තවලකුත් නැහැ අපි හරියට හිත හදාගෙන තියෙනවා නම් සිහිය නැති වෙලාවල් ගැන සිහිය නැහැ කියන එක තේරුම් ගත්තා නම් ඒ තියෙන්නේ සිහිය තමයි මේකෙන් නම් මං හිතනවා අම්මා ඔය කියනවනම් පහුගිය ටිකේ දේවල් මේ සාංශ කියලා මං හිතනවා මේ දේවල් නැහැ කියන එක තේරුනේ 100 තියෙන හිත. නමුත් අර අපි බලාපොරොත්තු වෙන amount එක හෝ ඒ ඒ ප්‍රතිශතයේ ප්‍රමාණය නැති වෙන්න පුළුවන්. කාරි නෑ. තියෙන්න පුළුවන් ප්‍රමාණය තිබිලා තියෙනවා. ඒක ප්‍රමාණවත්. ඒ ඇති එතකොට. ඒත් එක්කම සමාජ ජීවිතයේ ඒ දේවල් ටික හැම කරගෙන යමු. පරයන්ක තුල ඔය කියන කාරණා එහෙම තමයි. බලන්න පරයන්ක තුල නිින්දට වැටෙනවා කියලා කිව්වා වැස්ස දවස්වලදී එහෙම. ඒක පාලනය කරගන්න පුළුවන් කමක් එනවද බලන්න පරයන්ක තුලදීම උදාහරණයක් ඇටියට නිින්දේ මම මෙහෙම එකක් කරනවා. පළවෙනියෙන්ම නිින්ද යන්නේ කොහාටද කියලා. පළවෙනියෙන්ම නිින්ද කියන එක ආරෝපණය වෙන්නේ කොහෙටද? අතටද, බඩටද, කන් ඔළුවටද, පපුවටද, කකුල් දෙකටද? එහෙම හොයලා එයා මේ නිින්ද කියන දේ තුල තියෙන ක්‍රියාවලිය හඳුනා ගන්න බෑ. ඒක හඳුනාගෙන හොඳට මතකේ තියාගන්න අය මතක් කරලා ඊළඟ දවසේදී ඒ දේ මතක් කරා නම් මම කමටහන් වාතාවේදී හෝ ඊළඟ දවසේදී තමයි අර වගේ ක්‍රියාවලියක් සිදු වෙනකොට මම දන්නවා පහටද මේ යන්නේ කියලා. අන්න ඒ විදිහේ ඔය හැම නීවරණයක්ම මේ පසු කාලීනව අපිට ඇත්තටම කියනවා නම් කමඨහනක් වට පරිවර්තනය වෙයි. ඒවම තමයි කමටහන් වෙන්නේ. ඒකින්ද අපි හිමීට පුහුණු කරගෙන යමු. මම හිතනවා මේ සිද්ධ වෙන විදිය හොඳයි කියලා. කොහොම කරගෙන යන්න. එහෙමයි ස්වාමීනි. චරයන් සර්ණයි බොහොම පිං ඔබ වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්සේ. අතුරුසනම. සර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී යටිපතුලට දැනෙන තද ගතිය විලුඹ ප්‍රදේශයේ ඇති වී නැති වී ක්‍රමානුකූලව ලොකු ඇඟිල්ල ප්‍රදේශයේ ඇති වී නැතිවීමට සිසිලටද සිසිලට සතිය පවත්වමින් සක්මන් කළා. සතියෙන්ම පරයන්ක භාවනාව පටන් ගත්තාම සැහැල්ලුවේ අඩු වැඩිකම් ඇතිතෙන් දැක්කා. ටික වේලාවකදී සම්පූර්ණ ශරීරයම සැහැල්ලු වෙලා සෑහෙන වෙලාවක් හිටියා. ඊට පස්සේ කකුල ප්‍රදේශයේ වගේ ස්වාමීන් වහන්සේ රැල්ලක් වගේ දෙයක් ඇතිවිලා ඊටාම ටික දුරකට ඒක ගිහිල්ලා නැති වෙනවා දැක්කා. පර්යංකේ අවසාන වෙන්න කිට්ටුව දැනෙන වේදනාවල් සැහැල්ලු කරමින් සිටියා. ඊට පස්සේ දැනෙන වේදනාවල් දෙස බලා ඉන්නකොට ඒක ටිකෙන් ටික ප්‍රදේශෙන් ප්‍රදේශයෙන් එහාට එහාට ගිහින් නැති වෙනවා දැක්කා. මේක දුක් වේදනාවක් කියලත් අරමුණු වුණා. එලාම් මේක නාද වුණාම ඊට පස්සේ සක්මන් භාවනාව පටන් ගත්තා. සමහර දවස්වලට පරයන්ක භාවනාව අතරතුර මෙනෙහි කිරීම අමතක වුණොත් පරයන්ක භාවනාව අවසානයේ මුල සිට මෙනෙහි කරනවා. දෙවෙනි සක්මන් භාවනාව කරනකොට වැඩි සැහැල්ලුවක් දැනෙනවා. සම වේලාවක් සක්මන් කළත් මුල් සක්මන්ට වඩා දෙවෙනි සක්මන් භාවනාව ඉතා ඉක්මනට ඉවර වෙන එලාම් එක වැදෙනවා වගේ දැනෙනවා. දැන් ස්වාමීන් වහන්සේ භාවනාව පටන් ගන්නකොට ඉරියව් මාරු කරනවා කියන අරමුණෙන් පාරයන්කේ පටන් ගත්තාම ඉරියව් මාරු කරනවා. දැන් මේ සුමානේ නම් ඉරියව් මාරු කළේ නෑ. එලාම් එක නාද වෙනකම් පරයන්ක භාවනාව කරනවා කියලා අරමුණු වුණොත් එලාම් එක නාද වෙනකම් ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ කියන මර මලෝපුබ්බංගම ධම්මා කියන එක ඇත්තද කතාව? මේ දැන් ස්වාමීන් වහන්සේ කියවනේ සැහැල්ලුවට කැමැත්ත එහෙම එක නෙමෙයි අර මේකයි මට තියෙන්නේ කියන එක මට මේ සුමානේ වැටුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි දැන් අර ධම්මපදයේ පළවෙනි ගාථාව අපි පිළිගන්නේ ධම්මපදයේ තියෙන හින්දානේ. මේ කාලේ ඉඳලම. දැන් එතකොට පිළිගන්න හිතෙනවද අපේ මේක ප්‍රායෝගිකවම තියෙන එකක් කියලා. එහෙමයි සෝමහසනේ. භාවනාව තුලින් අපි සිද්ධ වෙන ওই ටික තමයි. ඊළඟට තමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ වේදනාව නම් ඇති වෙච්ච ගමන් ඇතිවීම දකින්නවා. දැන් මෙතන වේදනාව බලාගෙන ඉන්නකොට අතන වේදනාවක් ඇති වෙනවා දකින්නවා. සිතුවිලි නම් ස්වාමීන් වහන්සේ ඇතිවීම දකින්නේ යසලව නැතිවීම දකින්න මම එකක් අහන්න වේදනාව දකින්න කලින් මොකක් හරි ඉන්නවනේ එහෙමයි ස්වාමීන් වේදනාව දකින්න කලින් අම්මා සතිමත් වෙලා මොකක් හරි ඉන්නවනේ එහෙමයි ස්වාමීන් ඒකේ ඉන්න ගමන් අර වේදනාව දකින්න තැනට යනකොට අම්මට නිකන් ආපස්සට අර අර හිතපු දෙයට එන්න හිතෙන්නේ නැද්ද? එහෙම නෑ ස්වාමීන් වහන්සේ නිකන් මෙතනට යනවා මිස. නිගමටවත් නිකන් ආපහු ඒවලට ඒවලට ඇති වෙන දේවල් වලට සිත යනවා මිසක් වෙන දෙයක් නම් සිතට එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපිම කරගෙන යන්නේ. 31 කම කොහොමද ඔයකින් ලක්ෂණ ටික දිනු වෙන්න ඕන? සක්මණෙන් පස්සේ ඊළඟට එන නෑ පරයන්ක පස්සේ ඊළඟට එන සක්මන තුළ හොඳ නිදහසක් තියනවා කියන එක වෙන්න පුළුවන්. ඉතින් උඹට පරයන්ක තුළදී ඉත තැම්පත් කරගන්න පුළුවන් වෙන දේවල් ටික භාවිත කරා නම් හොඳයි. සමහරක් වෙලාවල් තියෙන්න පුළුවන් හිත තැම්පත් කරගන්න ඒවා නිකන් කරදර වෙන්නත් පුළුවන්. මේ වුණාට වඩා. කරන්න දෙයක් නෑ වෙන්නත් පුළුවන්. ඊට වඩා ලාභයක් තියෙන්න පුළුවන් වේදනාවක් තියෙනවා. සමහර කාල තිබ්බ කකුල හිරිවැටෙනවා නම් හරිම කැමති. මොකද හොඳට සිහියෙන් ඉන්න පුළුවන්. වේදනාව එනවනම් හරිම කැමති. මොකද හොඳ සිහියෙන් ඉන්න පුළුවන් කියලා. මොකද අනිත් පැන් ඔක්කොම ටික මුදුසහලුනා කියන්නේ මුළු ඇඟම කරන්ට දෙයක් නැහැ වගේ හරියට. මම නිකන් කියන්නේ ඒ වගේ දේවල් වුණා තමයි අපි පුළුවන් තරම් අර කුරු කරලා බලන්න. තාමටත් අපේ හිත එතකොට නම් ඔය කියන හැටියට පිට පළපදියම් වෙලා තියෙනවා අර ඝන සංඥාව තුළ තියෙන කාරණාවල් ටික හොඳට පිළිස්සෙන් දකින්න වගේ. මම ඇත්තටම සලකනවා ඒ යන යන විදිය හොඳයි කියලා. යන රටාව සාර්ථකයි කියලා. මොකද සියුම් හැටියට තියෙන සිතුවිල්ලට එකපාරම එල්බෙන්න යන්නේ නැතුව අර රළුවට තියෙන වේදනාව කියන එකෙන් ශරීරේනේව. ඒ ශරීරේ ඝනයිනේ. ඒ කියන ඝන සංඥාව ගැන තියෙන සංස්කාර වලින් අපි බලමු ප්‍රයෝජනෙ ගන්න කොහොමද කියලා. ඕක වගේ නික්මෙන්නේ කොහොමද කියලා. ඒත් එක්ක ඊළඟට අපිට හිතක් එවි. අපිට පුළුවන් කමක් ඒවි අර කියන දේවල් ටික හඳුනා ගන්න අනාගතය තුළදී. එහෙම තැනකට අපි යාව යන්නේ. දැනට සිතුවිල්ල කොහෙදිද අහුවෙන්නේ කියන එක විතරක් අල්ලගන්න බලමු. ඕක සමහරක්කට පරයන්කේදීම සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමා වෙන්න. සෙට් වෙනවා කියන එකත් හරි වචනේ. පරයන්කේදීම ඕක අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේදී වුණත් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් මොකක් හරි අදහසකට යන එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට නිකම්ම මොනවා හරි දෙයක් නොකර ඉන්න වෙලාවට අපේ හිත නිකන් නිකන් හැම එකම කචල් කරගන්න හිතෙන විදිහේ අදහසකට යන්න පුළුවන්. මොකක්වත් නැහැ උනාට. නිකන් නිකන් අර බෝරින් කියලා කියන්නේ අන්න ඒ වගේ එකට යන්න පුළුවන්. එතකොට ඒ ඒ වගේ අදහසකට හෝ යනකොටම අපිට තේරෙන්න පුළුවන් සිහිය හින්දා එතකොට ඒකේ තේරුම මේ හැම සිතුවිල්ලකම හෝ හැම එකකම අර ඒ තියෙන මූලාරම්භයටම යන්නම ඕන කියලා එහෙම වෙලකුත් නෑ මේකේ. මොකද සමහර දේවල් තියෙනවා කොහොමවත් එළියට එන්නේ කියලා අපිට පස්සේ වෙන්නත් පුළුවන්. ඒකෙන්ද කතාව තියෙන්නේ මේ හැම එකක් තුළම අපිට පුළුවන් ද සත්‍යයෙන් ඉන්න කියලා. එකකින් ඉඳලා අනිත් එකට ගියාට පස්සේ ආපහු මේකට පණින්න හිත එනවද? අරකට යනවද කියලා හිත යනවද කියන දෙගිඩියාවට එනවද? එහෙම නැත්නම් හිත විස්තරෙන්න බලනවද? අන්න ඒ වගේ දේවල් තමයි හොයන්න බලන්නේ. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි සතිපට්ඨානය තුළින් පංච නීවරණ කියන ඒවා අපේ යටපත් වෙනවද? වර්ධනය වෙනවද? මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඒ යන මාර්ගයත් එක්කම මේ චුට්ට චුට්ට චුට්ට චුට්ට අල්ලන්න බලමු. හදිස්සි වෙන්න නම් හොඳ. ඒක තමයි තියෙන හොඳ මේක. අර අපේ මල්ලිට මම අද කිව්වේ මේ waiting is the business. හොඳම හොඳම බෙහෙත තමයි waiting list එකේ. හදිස්සි නොවි. ඒ කියන්නේ අපි දැනට තේරෙන හැටියට මේක තේරුම් ගන්න හෝ මේව කරන්න යන්න නැහැ. මේක දාන්න ඕන ප්‍රායෝගික පරීක්ෂණයට කායන ප්‍රතිපා විහෙරති කියන තැන. සංකේ සූත්‍රයට ගෙන බලන්න මධ්‍යම එකයි. ඒ වගේ අපිව අපි මේක ප්‍රායෝගිකත්වයට දැම්මහම ওই කියන දේවල් ටික නැවත නැවත නැවත නැවත දකින්න බලන්න වුණාම අපිට තේරෙවි මේක අස්සේ තියෙන කතාව මොකක්ද අපි තවදුරටත් ওই තියෙන දේවල් වලින් දුක ඇති කරගන්න තැනකදී ඉන්නේ. එහෙම තැනක නම් ඉන්නේ ඒ මොකක් හන්දද කියන එක මේ හොඳට තේරෙන්න බෑ. ඉතින් ආගෙන් හොඳයි යන්න කරගෙන යන විදිය කමටන් වලට බලන්න මතක් කරන්න ඒ මතක් කරලා ඊළඟ දවසේ ආපහු භාවනාවට යන්න කලින් සමහරක් ඊට කියවන්න ඕනේ නැති වෙන්න පුළුවන් සමහර වෙලට ගොඩාක්ම පුරුදු කළාට පස්සේ ඒ කමටන් වර්තාවේ පැය භාගයක් අපි ලිව්වනම් ඒ පැය භාගය ලියපු කාරණා ටික ඔක්කොම මම අපරයක් යන්න කලින් ආපහු මතක් වෙන තැනට හිතෙන්න ඒ තරමේ පුදුමාකාර වේගයක් තියෙනවා මේ හිතට ආන් ඒ තරමට සුසර වුණා නම් වෙන්න පුළුවන් ඈ එහෙම කරගන්න යන්න එපා. නමුත් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච කාලයකට අපි ආපහු අපිට කමටන් වාර්තාව ඕනේ නැති වෙන්නත් පුළුවන්. එතකන් අපි මේක පුරුදු වෙන්න බලමු. පුරුදු කරන්න බලමු. ඔව් සන්තෝෂයි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං සිටිනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම එහෙමද මම ස්වාමීන් වහන්සේ මම පර්යංක භාවනාවක පරයන්ක භාවනාවක විස්තරයක් කියන්නේ සක්මන් භාවනාවකට පස්සුව කරන ලද පරයන්ක භාවනාවක් හිසේ හිසේ සියුම් දැනීම් දැනගනිමින් සිටියා සිතුවිලි සිතුවිලි දැනගත්තා මෙහෙම පොඩි වෙලාවකට පස්සේ ඊට වඩා දැන් ඒ ඉන්න ස්වභාවයට වඩා සංසුන් සියුම් ස්වභාවයකට ගිය බව අද්දුටුවා. ඒ කියන්නේ අර ඉස්සරලා තිබුණු ටිකක් අර රළු වගේ ගතියට වඩා හොඳ සියුම් තැනකට ගියා කියන එක අද්දුටුවා. ඒ ඇතුළෙම ස්වාමින් වහන්සේ එතකොට ඊට ඒක දනිමින් පොඩි වෙලාවක් ගත වුණා. නැවතත් අර සියුම් දැනීම් මතු වුණා. ඊට පස්සුව ස්වාමීන් වහන්සේ මේ මම දැනගත්තේ නිකන් අර නොදන්න තැනක ඉඳලා ආවා කියලා තමයි මගේ දැනගැනීම තියෙන්නේ. ඒක මට හිතෙන මොහොතක්ද දන්නේ ඒ වගේ අර ඒ වගේ දැනගැනීමක් තියෙනවා අර කොහෙද දන්නේ නැතුව ඉඳලා ආවා කියලා. ඊට පස්සේ නැවතත් අර පෙර පරිදිම අර සියුම් දැනීම් දැනගැනීම් දැනගනිමින් සිටියා ටික වෙලාවකින් භාවනාව අවසන් වුණා මේක විනාඩි 23ක භාවනාවක් ස්වාමීන් වහන්සේ භාවනාව හොඳයි අවසන්ලා තියෙන විදිහත් එක්ක සිදු වෙලා තියෙන විදිහත් එක්ක ඔබට පිට පළවෙනියම ශරීරය දැනලා තියෙනවා ඒකේ සංඥාව තමයි ඔය එන්නේ හිස තද වෙත් ඒවා. ඒ ඒ වගේ දේවල්. තද වෙච්ච හෝ හිසේ තිබිච්ච ස්වභාවයන් ටික. ඒත් එක්ක තමන්ගේ හාත්පසම සිහියකුත් තිබිලා තියෙනවා. එතකොට ඒ කියන දෙක අතර පැන පැන වගේ සිහිය කියන එක තිබිලා තියෙනවා. කොහෙද සිටිවිලි ගියපු බව දන්නවා. මේක හන්දා. හැබැයි අවසානෙට ওই දෙකෙන්ම ওই කියන ඝන ඝන කොටස් වලින් විනිර්මුක්ත වෙලා නිදහස් වෙලා අසඩි ගුණයකට වගේ ඇවිල්ලා තියෙනවා ශරීරයේ අභ්‍යන්තරය තුල තියෙන. ඒ කියන්නේ අර වගේ සිතිවිල්ලකට නොයන වගේම අර වගේ ඝන සංඥාවක් හැටියට තියෙන ශරීරයේ කොටස් තව හඳුනාගන්නේ නැති. නමුත් ශරීරයේ ඇතුලේ ඉන්න ලක්ෂණයකට කිතු වෙලා තියෙනවා. හරියට ආනාපානිය වගේ දෙයකට එන්නත් පුළුවන් භාග 10 හැබැයි මේකට කෝඩු හින්දා ඒ කියන්නේ මේකට තවම ආගන්තුක හන්දා ආපු ගමන්ම අපිට ඕන වෙන්න පුළුවන් අම්ම භාවනා යෝගාවචරයට ඕන වෙන්න පුළුවන් ඕක විස්තර ඇතු දැනගන්න. ඕක ඕක තේරුම් ගන්න. තේරුම් බේරුම් හදාගන්න. අන් එහෙම වුණාම අපි ඕකට ඉතිවිලි බඳින්න වෙන්න පුළුවන්. එහෙම වෙච්ච ගමන්ම ඒ වටපිටාවට සිතවිල්ල බැඳෙනවා හෝ බලාපොරොත්තු ඇති කරගන්නවා හෝ අර විදිහට හොයනවා බලනවා කියන එක රළු වැඩි. ඒක හන්දා අපහු අර පරණ පරණ පුරුදු තැනට ආව වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟ වතාවදී තමයි බලන්න පරයන්කට ගිහිල්ලා මොකද්ද සිද්ධ වෙන්නේ වැඩසටහන කියලා. මොකද්ද සිද්ධ වෙන්නේ වැඩපිළිවෙල කියලා. ඒකේ සිතවිල්ල යනවනම් අමනාප නොවේවා. ඒ සිතවිල්ල යන එකට යන්න දෙන්න ඕන. ඒ සිතවිල්ල ක්‍රියාවට ගමන්නේ. යන්නේ මොන වෙලාවද? ඒ සිතවිල්ල මං අල්ලගත්තේ කොච්චර වෙලාවකටද පස්සේද? අන්න ඒ වගේ හොඳයි. මතකද බලන්න කොච්චර වෙලාවකට පස්සේද මේක අහුනේ අන්න ඒ වගේ දෙයක් හොඳයි. ඒක ඒ සිතුවිල්ල යන බව තේරුණාම ඊළඟට හිත ශරීරයට එනවද ගේන්න ඕනද? ඕක තමයි හොයන්න ඕන කාරණා. අන්න එහෙම චුට්ට චුට්ට පුරුදු කරලා බලන්න හිත ශරීරයට එනවනම් හොඳයි. එන්නේ නැතිනම් අනංගෙන්ට බලන්න. ඉතින් අරන් එනකොටත් ශරීරයේ තුල තියෙන ඔය රළු දෙයකට වගේ කියන එක ලාභයි. ආනපානයකට වගේ අල්ලනවට වඩා ඔය ශරීරේ බාහිර බාහිරින් ඔය උහුලන් වදිනවා නම් ඇඳගෙන ඉන්න ඇඳුම තේරෙනවා නම් වාඩි වෙලා ඉන්න ඉරියව්ව තේරෙනවා නම් උදාඩිය දානවා නම් පීතර තියෙනවා නම් අන්න ඒ වගේ ශරීරේ බාහිර තියෙන දේවල් අල්ලන එක ලාභ. එහෙම නැත්නම් ශරීර අභ්‍යන්තරේ වේදනාවක් වගේ තියෙනවා නම් ඒකත් එක්ක අල්ලගන්න එක ලාභයි. අන්න ඒ වගේ දෙයක් එක්ක අපි මේකට එන්න බලමු. ඊළඟ අවස්ථාව තුලත් ඔය කියන විදිහේ මෘදු සැහැල්ලු මට්ටමකට ගෙහ යනවා නම් ඒකට යන එක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක බලන්න ඕන. ඒකට යන්න කලින් මම මොකද්ද කළේ? පළවෙනිම මේ මුදු සැහැල්ලුයි කියන භාවය හෝ ඒ කියන වටපිටාව ඇති උනේ කොහාට? මේ ඇතිවෙච්ච විදිය කොහොම එකක්ද? අන්න ඒ වගේ ඒක දිහාත් අපි අර නිරීක්ෂණාත්මක කෝණයෙන් බලමු. ඕන් ඔබට මම අර භාවිතා කරන වචනය අපක්ෂපාතී නිරීක්ෂණය. ඔබට සතර සතිපට්ඨානය කියන එකටම සිහිය පැවැත්වීම කියන එකට මම භාවිතා කරන වචනේ තමයි අපක්ෂපාතී නිරීක්ෂණ. කොට ඒ කියන අපක්ෂපාතී විදිහට ඔය සිදුවෙන හැම එකක්ම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අපි දැකගනීවි යන්නේ මේක තුළ තියෙන සම්භවය මොනවද? ක්‍රියාත්මක වෙන්න තියෙන ආහාර මොනවද? අවසාන ප්‍රතිඵල මොනවද? කියන කාරණා හැම එකක්ම ඒක හින්දා කමඨාන් වාර්තා හොඳයි. භාවනාව කරගෙන යනකොටම ඊළඟ දවසට ওই වාර්තාව කියවන්න. ඊට පස්සේ භාවනා කරලා ඉවරයක් වෙලා ආපහු මතක් කරන්න ඕන මොනවද අද මම භාවනාවට කළේ මොකද්ද භාවනා කරලා ඉවරනාට පස්සේ මතක් ගන්න. ඕක මැදුරින් මතකෙට එන්න පුළුවන්. අද මම ලියන්නේ මොනවද කියලා හිතට එනවයි කියලා. ගාණක් නැහැ. ඕක මේ මීට විතරින් වෙලා ඒ කාලයක් යනකොට. ඊළඟට ඊළඟ දවසේ ආපහු ඒ වார்த்தාව කියවලා භාවනාවට යන්න. එතකොට තමන්ගේ කමඨාන තමන්ටම සුද්ධ කරගන්න විදිහක් ගැන තේරුම් බේරුම් ඇති වෙන්න පටන් ගන්නවා. මේක මේ කමඨාන් වார்த்தාව කියන්නේ මේ අద్భుත ආශ්චර්ය මේ මහා අමුතු ගූඪ දෙයක් හිම නෙවෙයි. මේ සිහියේ තියෙන ලක්ෂණ තමයි හඳුනා ගන්න කියන්නේ. ඒ කියන්නේ මතකයේ තුල තැන්පත් වෙලා තියෙන ලක්ෂණ මොනවද කියලා මේ පුරකාල බලන්න. ඒකෙන් තමයි අපි සම්පූර්ණ අපේ සංසාර ගමන ගමන තියෙන ප්‍රශ්න විසඳෙන්නේ ඒක අපි මේට කතා කරලා බලමු බොහොම හොඳ ප්‍රශ්නේ ඒ තියෙන කමටහන් වටාව අපිව මේ මේට කරගෙන යමු හිතා ගන්න ඕනේ වස් කාලය තුලදී අනිවාර්යයෙන්ම අදිස්ථානයක් ඇති කරගන්න මේ වස්තු මාසෙනේ මං භාවනා කරනවා උඩතරිය හැමදාම කරලා කමටහන් වටාව දිය හැමදාම කියන්නේ අන්න එහෙම එහෙම ඒ විදිහේ අදිස්ථානයක් ඇති කරගන්නවා අන්න එතකොට අපිට අස්තුන් මාසෙනේ මාස 3යිනේ. ටාගට් එක පොඩි. අපිට දරන්න පුළුවන්. බය කියනවා. ඒක ඊට පස්සේ අපේ හිතට බලපදියම් වෙන්න පටන් ගන්නවා. මහා කාලයක් යන්නේ නැහැ මේ හිතට යන්නේ. හිත කියන්නේ ආගන්තුක දේවල් අල්ලගන්න බොහොම රුසියක්. හැම එකටම වඩා. ඉතින් ඒක හින්දා බොහොම හොඳ පරික්ෂණය කරගෙන යනවා. ඒ ඒ එහෙමයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරයි. මේ ස්වාමීන් වහන්සේ මට භාවනාව තුලදී මේ හොඳටම දැනෙනවා වෙන දේ දැනුණට ඒක මේ එතන හොඳ සතියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා සමහරක් දේවල් වලට සමහරක් දේවල් නැහැ නමුත් අර ඒ තියෙන එක භාවනාව අවසන් වෙච්ච ගමම්ම ලියන්න ගත්තත් සම ඒ දිගටම මට මතක මතකයක් නැහැ ස්වාමීන් වහන්සේ කමන්නේ ඒකට කමන්නේ අපි දැනට මතක තියෙන ප්‍රමාණය විතරක් ගන්න. ඒක තමයි ඇස ගන්න. ඔය අම ඔය කියන ඔය කියන එක මටත් වෙලා තියෙනවා. ඔය ඕක ওই විදිහට මම බුක් ඉඳලා තියෙනවා. ඒක කියන්නේ මේ මතකය ආරවුසනවා කියන එකම මේ ආගන්තුකයි හිතට. ඒක ඒක අලුත් එකක්. අපි අර කියන එකක් තමයි වයසට යන ට්‍රෙන්ඩ් අපිට මතකෙත් නැති වෙනවා. ඇත්තටම කියනවා නම් මතකේ අලුත් කරන්නේ නැති වෙනවා අපි. ඒකයි කතාව. මේ හැම ප්‍රශ්නයකටම තමයි අපිට උත්තර දෙන්නේ. එතකොට අපි බලමු චුට්ටු පුට්ට ගන්න බලපන්. මම ඇත්තම කියනවා නම් මට මතක නෑ ඒ කාලේ ගිහි කාලේ රැයට කෑවේ මොකද්ද කියලා මතක නෑ. උදේ කල්පනා කරනවා <laughs> ඒ තරමට මතකේ නෑ. අම්මට කෝල් එකක් කරලා දීලා අහනවා මොනවද ඊයේ රෑ කෑවේ කියලා. ඒ තරමටම අමතකයි. නමුත් ඒවා වෙනස් කරගන්න පුළුවන්. මේක ඒක අවදි කරගන්න තියෙන දෙයක්. ඔව්. ඒකිට දැනට මතක තියෙන දේ මොකක්ද? මතක තියෙන අමතකයි කියන එකද ප්‍රශ්නයක් නෑ ඒක ලියන්න. මට මතක නෑ මොකක්වත් නෝබල්. ඒතරයි. අපි අපි මේ මේ තියෙන ඇත්තට මුහුණ දෙන්න බලපුවා. අන්න ඒක තමයි සැබෑ සත්‍යය. ඒක තමයි හරියටම හරියන්නේ. අපි පල්ලෙහාට වැටෙනවා කියලා හිතන්න පුළුවන්. අපෝ මම මෙහෙම නෑනේ. වැඩක් නෑනේ මෙච්චර කාලයක් කරලා මට මෙහෙමනේ තියෙන්නේ. ඒ ආදාල නෑ එකක්වත්. මොකද ඒක තමයි අපේ ඇත්ත කතාව. කාණකට ගන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කුසුමමට ආරාධනා කරන අවසන් වශයෙන් පින් අනුමෝදනාව කරාට. ස්වාමීනි වහන්සේගේ අනුමෝදනාව මම දැන් කරන්නයි යන්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටාම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමඨහන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සතික්‍රියාව පිපාසයෙන් සිටි අපට පන්දෝතක් ලැබුව ආසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේදී ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා ගෙවි යන සෑම මොහොතකම ඔබ වහන්සේගේ ධම්මානුධම්මපති ප්‍රතිපදාව වැඩි දියුණු වීම ඊතා උතුම් සත්‍යාවේ කුසලයට හේතු ආසනා වේවා එසේම මේ අත්භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවන අවබෝධ කර ගැනීමට හේතු ආසනා වේවායි අප සම ප්‍රාර්ථනා කරමු පින් කැමැති සියලු දෙවියන් තහා අප සෑම දෙනා අප සැමගේ වෙනුවෙන් මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු සර්වන් තරණය